ඊළඟට අහනවා ස්වාමීන් වහන්සේ ආර්ය උපවාදයකදී අක්කොස සූත්‍රයේ යම් කිසි කෙනෙකුට බේරීමක් නැතුව මොනවා හෝ සිදුවීන විශේෂණ 10ක් අක්කොස සූත්‍රය පැහැදිලි වුණා. ඒකේ සද්ධම්මේසු අදිමානිකෝ හෝති යන හතරවනේ කාරණාව විශේෂණයක් වන විදිහ තවදුරටත් පැහැදිලි කරලා දෙන්න. පැවැත්තර කෙනෙකුට ඒක විශේෂණයක් කියලා හිතෙන්නේ නැති වෙන්න පුළුවන්. බලන්න ආර්යෙකුට උපවාදයක් කරනහට පස්සේ ඒකේ ධිට ධම්ම වශයෙන් තියෙන දැන් අනිත්‍ය වෙන අපි ඔක්කොම බීසන කියලා තේරෙනවානේ. ලැබිච්ච අධිගම පිරිහෙනවා. ආය ලබන්න බැරි වෙනවා. ඊළඟට සද්ධර්මයෙන් පිරිහෙනවා. ඊළඟට සුව කරන්න බැරි ඉඩ රෝග විඳවමින් ඉන්නවා. ඊළඟට ওই විදිහට කාය විදි කාය විදි මරණයටපත් වෙනවා. සිහිමුලා වෙලා ජීවිතය ගත කරනවා. ආපත්‍ය වලටපත් වෙනවා. ඒව අපට සාමාන්‍ය වැරදිදී කියලා හිතෙන්න පුළුවන්. ඊළඟට ධර්මයේ අදිමානිනවා කියන්නේ. දැන් අදිමානයකට ආව කොච්චර අනතුරක්ද? ඒ කියන්නේ සද්ධර්මයේ අදිමානියක්. දැන් Tamanට තේරෙන Tamanගේ අපි හිතමු පුංචි දෙයක් හරි. දැන් ඔන්න සද්ධාව තියෙනවා. දැන් ඔන්න මෙහිමයි වීරිය කරනවා කියන්නේ. මෙහිමයි මේ කාරණා. දැන් ඔන්න මේ මේක තමයි බහුසුත භාවය කියන්නේ. Tamanගේ මොනවා හෝ දෙයකට අදිමානියක් ඇවිදilla. මානයක් මැනීමක් අදි ලොකුවට. ඒකනේ අන්න ලොකුවට දැන් අර අර මොනවා හරි කාරණාවක් එක්ක ආ දැන් ඒක මට හරි තේරෙනවා. හරි මේක නෙමෙයි කියන්නේ. හරි මං කරන වැඩේ හරි. හරි මේක තමයි මං සද්ධාව. හරිද මේක තමයි මට තේරෙන එක. දැන් ඒ කෙනාට මොකද වෙන්නේ? මාර්ගයකට බැහැ ගන්න පුළුවන් වේවිද? බුදුරණන් වහන්සේගේ ධර්මයකට යන්න පුළුවන් වේවිද? බෑ. හානියක් නැද්ද? ලොකු හානියක්. ධර්මයකට යන්න බෑනේ එයාට. ඇයි දැන් එයාට අදිමානයකට ඇවිදින්නන්නේ? ඒක තේරෙනවා, ඒක වැටහෙනවා, ඒක ගැළපෙනවා. ඊළඟට ඒ කාරණාව දැන් මෙහිමයි මේ කියන්නේ මේකයි මේක හරිම හොඳයි කියලා ඒ නිර්වචන එනවා නේද? මේ මං කරන මේ ප්‍රතිපදාව හරි. මේක තමයි හරිම දේ. දැන් එතකොට අර ශ්‍රද්ධාවේ කෘත්‍ය කියන නැමෙන එක ඉස්මතු වෙන්නේ නේ. අන්න සද්ධර්මයේ අදිමානයකට යනවා. අධිගම අධිමානෙ නෙමෙයි සද්ධර්මයේ අධිමානෙ. එතකොට ඒ ඒ නිසාත් මොකද වෙන්නේ? ඒ කෙනාට නැවත ඒ කියන්නේ සද්ධාවක අවශ්‍ය කෘත්‍යයක් තියෙනවානේ. ඔන්න ඔකට ඉඩක් නැහැ. හෙදෙන්නේ නැහැ, නැමෙන්නේ නැහැ. ඇයි අදිමානියක් තියෙනවානේ. ඒ කරුණ නිරවුල්නේ. ඒ කරුණ වැටහෙනවානේ. ඒ කරුණ ගැළපෙනවානේ. හරිනේ ඒක. තේරෙනවානේ. තමාව ඉස්මතු වෙලා. ඒ කියන්නේ තමන් මොකක් හරි කාරණාවකින් තෘප්තියක් ලබනවා. ආත්ම වින්දනය, සුඛීය වින්දනය. ඒක ලැබෙනවා. ඒ ලැබීමත් එක්ක අන්න මොකද්ද උත්සාහයක් උත්සාහයක් යෙදෙනවද? නැහැ. යොමු වෙනවද? නැහැ. සද්ධා ජාත වෙනවද? නැහැ. පිරිහීමක් නෙමෙයි එතකොට. ඒක හානියක් නෙමෙයි. ඒක හානියක්. ඒතර ගොඩාක් ඔන්න ඔය කරුණු දැන් අද අපි ගත්තොත් එහෙම ධර්මය ඒ කියන්නේ අවබෝධයක් කියන්නේ කට යමු වෙන්න බැරි. ඒ කියන්නේ සද්ධාජාත උපසංකමතු වෙන්නේ නැති, පරිපුච්ඡා විනීතා වෙන්නේ නැති ඔන්න ඔය අදිමානියත් එක්ක. දැන් අපට එවැනි අදිමාන නැත්තම් යමුවක් වෙන්නේ නැද්ද? දැන් Tamanට ගැළපෙනවා නම් මොනවා හරි ටිකක් කරුණු ටිකක් මේ මේකයි කියන්නේ කියලා. මෙන්න මේකට මට මෙහෙම ඉන්න පුළුවන් කියලා. මෙන්න මේක තමයි ගැලපෙන්නේ කියලා. මේ තමයි සද්ධා දැන් අදිමානියක් නැද්ද? අදිමානිය. ඉතින් නැමෙනවා දහපව, යොමු වෙනවා දහපව, පරිපුච්ඡා විනීතාවක් ඉන්නවා දහපව වෙන්නේ නැහැ. ඉතින් ඒක කොච්චර භයානක දෙයක්ද? නිවන් මාර්ගත් එක්ක වන්ත අන්න ආර්ය උපවාදයක් එක්ක සිදුවෙන එක ව්‍යසනියක්. ඒක ව්‍යසනියක්. නිකන් එකක් නෙවෙයි ව්‍යසනියක්. එතකොට එහෙනම් හොඳට හිතලා බලන්න මේක මේ කොච්චර මේ වෙනත් වූ අන්‍යයට වෙනස් වූ ලෝකයේ අනිත් ප්‍රතිපදා තියෙනවද මොනවා හරි ලෝකේ ලබා ගන්න Tamanට හරි හොඳයි කියලා Taman සතුටු වෙන ඒවට එහා වූ ප්‍රතිපදාවක් තමයි බුදුරණවහන්සේගේ ධර්මය. ඒක නිසා ඒක හොඳට තේරුම් ගන්න. නැත්තම් අපි ඇත්තටම අර අපි හිතමු ආර්යපවාදයකින් මේ වගේ එකකට වෙනවා. නමුත් එහෙම නැතුවත් කෙනෙකුට වෙන්න පුළුවන්. ඒතකොට ඒක එච්චර භයානකයි. ඒ භයානකත්වයේ දුර වෙන්නට නම් අනිවාර්යයෙන්ම අපට අර ශ්‍රද්ධාව ලැබිලා ඒ යොමු වීමක් තියෙන්නටම වෙනවා. අර අදිමානීය සද්ධර්මයේ අදිමානීය. අධිගම අදිමාන නෙමෙයි. මේක දෙකක්. සද්ධර්ම අදිමානී කියන්නේ එකක් අධිගම අදිමානී කියන්නේ තව එකක්. ඒතකොට සද්ධර්ම අදිමානී කියන එක දැන් අධිගම අදිමානීය කියන එකත් අන්තරායයි. දැන් මේක දැන් මෙතන අධිගම අදිමානීය දාන්නේ නැහැ නේ. ඒකනම් මොනවා හරි ටිකක් කියලා මේ නැති වෙච්ච අවස්ථාවක් කර තියෙන්න පුළුවන් නේ. යම් කිසි කාලයකදී. නමුත් සද්ධාව වැඩිමානිය කියන්නේ. ඒ වැටහිච්ච කරුණු එක්ක Tamanට දැන් තේරෙන වැටහෙන Tamanට දැන් මේක හරි කියලා හිතෙන. අර යමු වෙන්නේ නැත්තේ ඒකනේ. යමු වෙන්නේ නැති ප්‍රශ්න කරන්නේ නැති Tamanට ඒක හරියට තේරෙනවා. ගැළපෙනවා. දැන් මම හිතන එක හරි. මට දැන් මේ මගේ මේ සද්ධාව හරි. මේ වීරිය කරන එක හරි. මෙන්න මේක නිසා අන්න අදිමානයකට ඇවිදilla අන්න ප්‍රශ්න කිරීමක් දෙන්න. ඉතින් ඒක අන්තරායක්.